දැන් මෙතෙන්ට යනකොට බුදුසසුන කියන්නේ අනුශාසනා පාටි හරි. අනුශාසනා පාටි හරි කියන්නේ මේක මෙනෙහි කරපන් මේක මෙනෙහි කරන්න එපා. ඉදම් විතක්කේත ඉතං මා විතක්කේත. ඉදම් මානසිකරෝත ඉදම් මා මානසිකරෝත. මේක මෙනෙහි කරන්න මේක මෙනෙහි කරන්න එපා. ඉදම් පජහත ඉදම් සමාපජ්ජ විහෙරත. මේක අත්‍යහරපන් මෙන්න මේකට එළඹ වාසය කරපන්. ඉති ඒ කාරණාව ඇත්තටම ඉර්ධි ප්‍රාතිරයට උංගක්ම සියුම් ප්‍රාතිහාරයක්. දිබ්බසෝත ඥාණයට වඩා උංගක් සියුම් ප්‍රාතිහාර්යයක් මොය දෙවියන්ගේ මිනිස්යන්ගේ සද්ද නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ සද්ද. අපි යම් දවසක දිබ්බසෝත ඥාණය හොයලා මිනිස්සු මොනද කතා කරන්නේ දෙවියෝ මොනද කතා කරන්නේ කියලා ඇහුවොත් කක්ක විතරයි තියෙන්නේ. ওই දෙකේම ඉන්න කට්ටිය කාමී. ඒ කියන්නේ කාම ලෝක කියලා. මනුෂ්‍ය ලෝකයි තදේ දිවි ලෝක 6යි කාම ලෝක. ওই කල්ලා ගාව නෑ මොනවාක්වත් අහන්න දෙයක්. ඔය කතරගම දෙවියෝ මයිත් එක තරහ වුණාට මට කරන්න දෙයක් නෑ. එහෙනම් මේ රංගවල දෙයියන්ගේ වෙයි කිය මේක උන්දටත් මම දෙකයි කතා කරන්නේ. උඹල දන්නවනම් ඔතන හිර වෙන්නේ නැහැ. අපිට උඹලට වඩා අපි හුඟා කුසස්. අපිට මේ ජීවිතේ සීල අධි සීලයක් කරගන්න පුළුවන්. අපිට මේ ජීවිතේ චිත්ත අධි චිත්ත භාවනාවක් කරගන්න පුළුවන්. අපිට මේ ජීවිතේ අධි ප්‍රඥා භාවනාවට යන්න පුළුවන්. ඔය එක්කිනොර හෙල්ලෙන්න බෑ. ඒගොල්ලෝ ඩීප් ෆ්‍රීසර් එකට දාලා ලොක් කරුවා වගේ ඇතුළටලා ඉන්න ඕනේ. ඒ ඒ චරිතය විතරයි යාර. අපිට පුළුවන්. ඕන දෙවි කෙනෙක් ඕනේ බ්‍රහ්මෙක් ආවට බය වෙන්න එපා. අපි බුද්ධ පුත්‍රයෝ. ওই කවුරක්වත් එන්නේ නැහැ ළඟට. ඒ ඉතින් එහෙව් අපි උන්දලාගෙන් යවුවත් එimhe අනේ මට මේ කියලා දෙන්නකෝ මේ ආරූඩකින් ඇවිල්ලා මට මොකද වුනේ කියලා ඒ දෙයයන්ට මල පහ වෙනවා ඇති අනේ මෙච්චර මේ වටනකමක් ඇති මිනිස්සු අපි ළඟට ඇවිල්ලා දන ගන්නකොට මොකද වෙන්නේ අර කොල්ලෙක් කියනවලු මේ අපේ තාත්තා ළඟට අම්මා යනකොට යන්නේ ධන ගහගෙන කියලා. කුර ගාගණය කියලායි. ඇයි කියලා ඇවලු. තාත්තා අවුරුදු කාලට බීලා ආපුවම ඇඳයට රිංගනවා අම්මා මෝල් ගහ අරගෙන ධන ගාගෙන ගිලලු ගහන්නේ තාත්තා. ඉතින් තාත්තා ළඟට අම්මා යනකොට යන්නේ ධන ගාගෙන කියලා. උටට කියන්න බෑ මේ. ඒ වගේ තුච්ච වෙනවා. මේ හැබැයි හොඳ දේ. ඔය ඉද්ධිවිද ඥානත් හොඳයි, දිබ්බසෝතත් හොඳයි. හැබැයි දිව්‍ය මනුස්ස විතරයි ඒ ඒ ශේෂ්ත්‍රේ බුදුහාමුදුරුවනේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ එකතු කරන පැත්තේ නෙමෙයි. බුදුරජාණන් ඉන්නේ ගෙවන පැත්තේ. අර දෙන්නට යනවා කියන්නේ මේකතුවා. ගොඩ ගැහිම සංස්කරණය. මේකට යනකොට බුදුසෙන්සේ කියනවා මේක මෙනෙහි කරපම් මේක මෙනෙහි කරන්න එපා. මොකද්ද මෙනෙහි කරන්නේ? උදාසීනව මධ්‍යස්ත ගත්ත අරමුණ මෙනෙහි කරන්න. මේක මෙනෙහි කරන්න එපා. මොකද්ද? භාවනා කරලා එනකොට gedara මතක් වෙනවා. ඊයේ මතක් වෙනවා හෙට මතක් වෙනවා කොන්දරේ දෙනවා ඉසේකක් වෙනවා බඩේකක් වෙනවා සද්ද ඇහෙනවා ඔය මතක් කරන්න යන්න එපා මතක් කරන්න කරන්න බෝ වෙනවා කාටද වෙන්නේ ඒ වෙනුවට මට තමන් ඉස්සරහින් තියවත් උදාසීන හරමුණ ගන්න ඉදම් මානසිකරෝත ඉදම් මහා මානසිකරෝත අර එන සද්දවල ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා ඒ වේදනාවල ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා ඒ හිතවිලි වල දිගපරල අන්තර්ගතය බලන්න එපා ඒ වෙනුවට ආනපහණි අරගෙන ඒකේ දිගපල්ල බලන්න. ඒකේ ලක්ෂණ බලන්න. ඒකේ සටහන් බලන්න. ඒකේ ආකාර බලන්න. ඒකේ ස්වභාව බලන්න. ඒකේ භාව ලක්ෂණ බලන්න. ඒකේ ගති බලන්න. නොබැලුවොත් එන්න එකක් ආවක් කියලා මතක තියාගන්න. ඉදිරිපත් වෙච්ච මේ උදාසීන අරමුණේ විස්තර සවිස්තර සහිතව බැලුවේ නැත්තම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඕන නැති පිස්සෙකුට පිටහට්ටකට දොර ඇරියා. එනිසා නිතරම හිත මානසිකාරය යොදලා තියාගෙන ඉන්න ඒ උදාසීන අරමුණ. ඊට පස්සේ යම් වෙලාවක ඒ උදාසීන අරමුණත් ගෙවෙන, ඡය වෙන, වැය වෙන එහෙම නැත්නම් ලීන භාවයටපත් වෙනවට දැනගන්න මේ බුදුහාමුදුරු මේ වැඩ කරන්නේ. මේ ධර්මයේ වැඩ කරන්නේ. මේ ප්‍රතිපදාව වැඩ කරන්නේ. මේ කෙලෙස් කැපෙන නිසා ඒ මොනවත් නැති තත්වෙට එළඹ වාසය කරන්නේ. ඒකට මොන අරමුණක් ආවත් එච්චර ඒවා මහා ලොකුට ගණන් ගන්න එපා. මොකද ඇත්තටම දෙකම තියෙන්න ඕනේ තේරුම් ගන්න සාපේක්ෂතාවය. නමුත් අපේ හිත දන්නේ නැත්තේ මේ හිස්තනනේ. අපේ හිත දන්නේ නැත්තේ මේ ශූන්‍යතාවේනේ. අපේ හිත දන්නේ නැත්තේ තුච්ඡ තත්ත්වනේ. අපේ හිත දන්නේ නැත්තේ රික්ත තත්ත්වනේ. අපේ හිත දන්නේ නැත්තේ පරතෝ තත්ත්වනේ. අපේ හිත දන්නේ නැත්තේ අනත්ත තත්ත්වනේ. ඒක තේරුම් කරගන්න. ආන්නේ විචිත බල බල ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා. අපිට මෙතෙක් කල් ඇහිච්ච සුත්මේ ඥානෙ අපි මොනවද ඇහුවේ? මොනවද අපි සුරවල දාලා පපුවේ ගැට ගහගෙන හිටියේ ආරක්ෂක යන්ත්‍ර මන්ත්‍ර කියලා. නමුත් මේ එකම යන්ත්‍රයකවත් මන්ත්‍රයකවත් මේක නැහැ. ඔය කියන මේ ගෙවම් කරන පැත්ත නැහැ. ඒකේ තියෙන එකතු කරන පැත්ත. ආන්න එහෙම ගියාට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙකේ මේ කෘත්‍ය එයා ඕනේ අවශ්‍ය අරමුණට දාගන්න. අවශ්‍ය අරමුණට වැටුණට පස්සේ ඊට පස්සේ ඉතින් ආයෙ විතක්කේ නැතුවට ප්‍රශ්නයක් නැහැ. ඒක සෙල්ලක්කාරකමට බලන්න විතක්ක නොකර මෙනෙහි නොකර අරමුණේ ඉන්න පුළුවන් හොඳයි. ඒ වගේම සොයා බලා පවුරු කාලා බලන්නේ නැතුව අරමුණේ රස තේරෙනවා නම් සටහන් ආකාර ලක්කන රස ඒක හොඳට ඒක අනුග්‍රහ කරන්න. ඒක අහුලගෙන දාහන කමටහන් වත්තාව. ඔන්නෝම කර කරගෙන යනකොට යෝගාචර තේන මේ ජීවිතේදීම යම් යම් චිත්තක්ෂණවල කෙලෙස් අඩු තත්ත්වයක්. එහෙම නැත්නම් gedara ගියා වගේ තත්ත්වයක්. එහෙම නැත්නම් කළු ලෑල්ල මකලා කළු වෙච්ච වෙලාවක්. එහෙම නැත්නම් මොනවාක් ලියපු නැති සුදු කඩදාසියක් වගේ පේන්න පටන් ගන්නවා. මගේ හිතේ චිත්ත tattයක් තියෙනවා. එතන ගියාම කිසි ආතතියක් නැහැ. කිසි අසහනයක් නැහැ. හැබැයි හුඟක් වෙලාවට මේක මේ යට වෙලා යටිපහුව වෙලා මොකකින් හරි වැහිලා තියෙන. සුද්ධ කරලා බැලුවොත් ඒක දකින්න පුළුවන්. එහෙම නැත්නම් කිව්වොත් අපි පරණේ පිත්තල සෙම්බුවක් කියලා හිතන්නේ. ඒක කච්චල් බැඳිලා මලකඩ කාලා මේක කස්ලෝ භාණ්ඩයක්ද මේක තඹද මේක මැටිද කියලා හොයාගන්න බැරි විදිහට කළු වෙලා. අපිට කරන්න ඕන අපි කරන්නේ වැලි කඩදාසියක් අරගෙන නැත්තම් දෙයි ටිකක් කරන gadol කුඩුත් එක්ක දාලා මැදල බලනකොට එක තැනක බලනකොට පේනවනම් මේක ඇතුලේ තියෙන පිත්තල පාට කියලා. අපි දන්නවා මේක පිත්තල භාණ්ඩයක්. නමුත් අර පිට ලෙල්ලේ ගෑවිලා තියෙන මල කසට නිසා පේන්නේ නැහැ. ඒකේ ඉඳපු ගමන් පේනවා මගේ හිතේ මේ හැකියාව තියෙනවා. පිරිසුදු කරගන්න පුළුවන්. හැබැයි මුලක පිරිසුදු නැහැ. මෙන්න මේ දැක්ක පමණින් යෝගාවචරයට තේනවා අපි manussකම කියලා කියන්නේ මේ කුල බේදයට අහු වෙන දෙයක්වත් ලිංග බේදයට අහු වෙන දෙයක්වත් උගත් නුගත් බේදයට අහු වෙන දෙයක්වත් දැනුමට ඥානෙට අහු වෙන දෙයක්වත් නෙවෙයි. manussකම කියන්නෙම මේ පබස්සර මිදම් බික්කවේ චිත්තම් ප්‍රභාසර හිත. මේක මේ පිට තියෙන කුණු කච්චලෙත් එක කතාව කතා පැත්තක දාලා ඒව ගැන කතා කරන්න එපා. අර තමරත්තරණක් මේක තියෙන කියලා දැනගත්තනම් ඒ යෝගාවචරයට තේරෙනවා කොයි වෙලාවක හෝ සතිය පිහිටියානම් නිකන් gedara ගියා වගේ. කොයි වෙලාවක හෝ සතිය පිහිටියානම් තමයි හුදේකලා වුණා වගේ. පාළු වුණා ගතිය කම්මැලි ගතිය නෙවෙයි. එයා ඒකට කියන්නේ දැන් මම හුදේකලා වුණායි කියලා. මන්ට සතිය පිහිටු වෙලාවට තියෙනවා මේකේ පිරිච්ච ගතියක් තියෙන. නන්නත්තර වෙච්චි මොකක්වත් නෙවෙයි සතුටක්. ඒ අම්මගෙන් කිරි බීපයකටත් වැඩිය පිරිච්ච ගතියක් මේකේ තියෙන. මේකට කියන්නේ සාසන සම්පත්තිය කියලා. ඉතින් මේක වෙන් කරලා හඳුනගන්න බැරුව ඒකට ගියාට පස්සේ මේක තමයි ඔය කියන්නේ කියන එක වෙන් කර ගන්න බැරුව එයාට ඉදම් පජාත ඉදම් සමාපජ්ජ විහෙරත තේරෙන කෝකට තේලඹ වාසය කරන්න ඕන කෝකද අයින් කරන්න ඕන කියන එක තේරෙන්නේ නිසා භාවනා කරන හොඟ දෙනකොට විතක්ක ਵਿਚාර තේරෙන්නේ නැත්නම් එයා දන්නේ කෝකට දනුග්‍රහ කරන්න ඕන ඒක දන්නේ කොහොමද අනුග්‍රහ නොකරන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි ඉදිරියෙන්දා කරන කතාවල් වලදී මේ කොයි කතාවද Tamanට කෙලෙස් උපදවන්නේ? කොයි කතාවද ධම්ම කතාවක් වෙන්නේ කියන එක අපි කොච්චර සැලකිලිමත්ද කියලා බලන්න. අපි මේක එක්කනා සන්තෝෂ කරන්න ඔයie කච කච කතා කරගෙන. කොහාටද යන්නේ? දෙන්නම අමාරු වැඩ. මනුස්සයාට විතරයි කතා කරන්න පුළුවන්. පුළුවන් එකේ මනුෂයා කොච්චර අමාරු වෙනවා. ඒකට එයා තේරුම් ගත්තොත් මේ කරන කතාව වෙන්නේ ප්‍රයෝජනේ සලකලා කරපන්. පණිවිඩයට කතා කරපන්. ඇයියොන් දයිය නෙවෙයි. අන්නේ වගේ ඇතුළත වෙන විතක්ක ਵਿਚාර eh, ප්‍රයෝජනේ සලකලා කරනවා නම් ඒක Tamanට තේරෙනවා ප්‍රයෝජනේ සලකලා කරොත් අසහනිය අඩු ගතියක් තියෙනවා. ප්‍රයෝජනේ සලකලා කළොත් විවේක ගතියක් තියෙනවා. ප්‍රයෝජන සලකලා කළොත් හුදකලාවක් කියනවා. ප්‍රයෝජනේ සලකලා කළොත් ගෙදර ගියා වගේ Tamanට තේරෙනවා.